තථාගතෝ සම්මා සම්බුදු සරණයි සදැහැති සුපින්වත් ඔබ සමට නිවැරදිම වෙනසකට ජීවිතය රැගෙන යන ප්‍රතිවීක්ෂා වැඩසටහන අදත් මෙලෙසින් ආරම්භ වන්නේ සදැහැතුනේ වසරක් නිම වෙලා තවත් අලුත් වසරක් උදා වෙන්නට තවත් තියෙන දින කිහිපයක් පමණයි ඉතින් ඔබ මේ ගෙවුණු වසර තුල ඔබ කරපු හොඳ දේවල් ඔබ කරපු නරක දේවල් මොනවද කියලා ඔබ මෙනෙහි කරලා බලන්න. ඔබේ ජීවිතයේ දෙස ඔබ ආපසු හැරී බලන්න. එයයි අපේ ජීවිතයේ වෙනස. වැරදි නිවැරදි කරගෙන අපේ ජීවිතයේ අපි අදිෂ්ඨානයෙන් අරමුණක් කරා ගමන් කර යුතුයි. එසේනම් මේ එළඹුණු සඳුදා දවසින් ආරම්භ වන ප්‍රතිවේක්ෂා වැඩසටහන අපි ආරම්භ කරන්නේ බෞද්ධයෙකුගේ දිනචර්යාව කෙලසින්ද සිදු කරන්නේ කියා.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 විදිහට අපේ මනස හදන්න ඕනේ සකස් කරන්න ඕනේ මම දැන් මං හිතන්නේ අවුරුද්දක විතර කාලෙක නම් ඕක හැමදාම බන පටන් ගන්න ඉස්සලා කියනවා. Tamange මනස සකස් කරන්න ඕනේ කියලා. ඒ ප්‍රධානම දේ හින්දා ධර්මය නැగిලා එන විදිහට අපි නිකන් ඉඳලා බෑ. අපේ මනස සකස් කරන්න ඕනේ. එතකොට ධර්මය මනසින් නැగిලා එනවා. දැන් අද පටන් මේ ගත වෙන සතිය අපි ගත කරන්නේ එළඹෙන වසරට සූදානම් වෙන්න. සටනට ඈස්ති වෙන්න. බෞද්ධයා කියන්නේ සටන්කාමියෙක් ආයුධ සන්නද්ධ නේද? අරගලයකට සූදානම් වෙන්න. මොකක්ද අරගලය? කාත් එක්කද තියෙන අරගලය? Taman එක්ක තියෙන අරගලය. එතකොට එළඹෙන වර්ෂයක් එළඹෙනකොට ඒ වර්ෂය කියන එක අපිට වැදගත් නැහැ ඇත්තටම තවත් එක දවසක් විතරයි. නමුත් මේ මිනිස්සු මොකද කරන්නේ? 31 වෙනිදා රාත්‍රියේ පළවෙනිදා දවස මේ වගේ ඒවා තවත් කාම ආශාවන් වැඩි කර ගැනීම සඳහා යොදවනවා. ඒකට ඒවට යොදවන්න මේක විශේෂ දවසක්. හැබැයි අපි මේ වගේ දේවල් මොන හරි කියන්න ගත්තොත් එනවා විශේෂ දවසක් නෙවෙයි කියලා. උපක්‍රමශීලී මිනිස්සු කුමන නිමිත්තක් හරි කුසල නිමිත්තක් බවට පත් කරගන්නවා. කුමන අරමුණක් ආවත් මොන සිද්ධියක් හරි කුසලයට හරව ගන්න උපක්‍රම සීදී මිනිස්සු නුවණ තියෙන මිනිස්සු වැදගත් මිනිස්සු සූදානම්. ඒකින්ද අපි එළඹෙන වර්ෂය 2019 කියන වර්ෂය තමන්ගේ කුසලය සම්පූර්ණ කරන වර්ෂයක් බවට වෙනදාට වැඩිය ඉතා සාර්ථකව මේ වෙනකන් කරගෙන ආපු යුද්ධය නිමා කරගන්න පවා පුළුවන්කම තත්යකටපත් වෙන්න පුළුවන් වෙන වැඩිම කුසලයක් වර්ධනය කරගන්න වර්ෂය කියලා නම් කරගත්තොත් මොකද? <laughs> මොකද කියන්නේ? නේද? එතකොට තමයි ඒකේ ලොකු ලාභයක් තියෙන්නේ. ඉතින් මේක එක්තරා හැම වෙලෙම මේ වගේ අර අලුත් මොනවා හරි සම්මතයේ තියෙන අලුත් වෙන දවසක් උපන් දිනයක් වෙන්න පුළුවන්. වෙනත් විශේෂ දවසක් වෙන්න පුළුවන් විවාහ වෙච්ච දවසක් වෙන්න පුළුවන් ජීවිතේ මතක හිටින මොන හරි දවස් එළඹෙනකොට ඒවා මේ පරණ කෙලෙස් මතක් කර ගැනීම සඳහා යොදවා ගන්නේ නැතුව කෙලෙස් අඩු කරගෙන නිකලෙස් වීම සඳහා යොදවා ගන්න ඕනේ. ඒකෙන්ද අපි කල්පනා කරේ දෙසැම්බර් 31 ජනවාරි 1 වෙනිදා මේක කියලා වැඩක් නැහැ. ඊට කලින් එළඹෙන සතිය තමයි මේ සතිය. මේ සතිය ඉවර වෙනකොට දෙසැම්බර් 30 වෙනවා. දැන් අදින් පටන් ගන්න මේ සතිය. එතකොට මේ දින කීපේ අපි කොහොමද ලබන අවුරුද්ද සැලසුම් කරගන්නේ කියලා කතා කරනවා. ධර්මානුකූලව බුදුරජාන් වහන්සේ දේශනා කරපු විදිහට ධර්මානුකූලව මගේ ජීවිතය කොහොමද සකස් කරගන්නේ? මොකටද? නිවැරදිම වෙනසක් සඳහා. නිවැරදිම වෙනසක් සඳහා. මගේ ජීවිතේ නිවැරදිම වෙනසක් වෙන්න ඕනේ. නිවැරදිම වෙනස කියන එක පළවෙනියෙන් අර්ථ දක්වගත්ත අපි බොහෝ වාරයක් කතා කරලා තියෙනවා. ඒ කියන්නේ වෙනස් වෙන්න පුළුවන් අපිට. වෙනස වැරදුනොත් ආය වෙනස් කරන්න වෙනවා. හැමදාම සිද්ධ වුණේ වෙනස වරදින එක අපිට. නේද? ජීවිතෙත් එහෙමයි. අපි බොහෝ දේවල් ඉක්මනට ඉක්මනට මොන හරි දෙයකට මුණ දෙනකොටම වෙනස් කරගත්තා. මොන හරි දෙයකට මුණ දෙනකොටම වැරදුනා කියලා දැනගන්න වෙනස් කරගත්තා. හැබැයි වැරදුනා කියලා දැනනකොට වෙනස් කරගෙන තියෙන තවත් වැරදි දෙයකට. පෘතුගීසින් එක්ක තිබ්බ ගනුදෙනුව ඉවර කරගෙන නේද වෙනස් කරගත්තා ඉක්මනට උදව් ගත්තා ලන්දේසින්ගෙන් අරගෙන අර මිනිස්සු පළවා හරින්න ඊට පස්සේ ඒක හොඳ අමාරු වැටීමක් වුණා. ඊට පස්සේ ඉංග්‍රීසියෙන් ඊට පස්සේ සිංග්‍රීසියෙන් නේද? නේද මේ විදිහට තාම අපිට නිවැරදිම වෙනස කරගන්න බැරි වුණා. නේද? ඒ රට පැත්තෙන් නේද? දන්නවනේ සිංග්‍රීසින් කියන්නේ කවුද කියලා? නේද? සිංග්‍රීසින් කියලා කියන්නේ සිංහල ගැති අධිරාජ්‍යවාදීන් නේද? සිංහල නමුත් ඉංග්‍රීසි ගැතිකම් කරන මිනිස්සුන්ට කියනවා ඉංග්‍රීසි නැත්තම් අන්‍ය ජාතිකයන්ට ගැතිව ඒ ඒ පදමාලාවට නටන ඇත්තන්ට කියනවා ඉංග්‍රීසියෙන් කියලා. එතකොට ඒ ඒ යටත් විජිත යුගය තාම හැමමයි. ඒකේ තාම පැහැදිලි යටත් වෙලාමයි ඉන්නේ. අපි වගේ ශක්තිමත් පිරිසක් හැමදාම යටත් වෙලා ඉන්නවා. ඉතින් මේ මේ හැම දෙයකටම අපිට සැලසුම් තියෙන්න ඕනේ. රටක් වශයෙන් සැලසුමක් තියෙන්න ඕනේ. ගමක් වශයෙන් සැලසුමක් තියෙන්න ඕන දියුණු වෙන්න නම් දියුණු වෙන ගම් තියෙනවා ඒ වගේ ප්‍රදේශයක් වශයෙන් පළාතක් වශයෙන් විතරක් නෙවෙයි නිවසක් වශයෙන් සැලසුමක් තියෙන්න ඕන එකමුතුවක් තියෙන්න ඕන ඔක්කොටම වැඩිය ඒ හැමදේම කරන්න ඉස්සෙල්ලා Tamanට සැලසුමක් තියෙන්න ඕන Tamanගේ ජීවිතය පිළිබඳව ඒකින්ද ලබන වසර ගෙවෙන්නේ මෙන්න මෙහෙමයි බෞද්ධයෙක් විදිහට මේ චර්යාවන් નિවැරදි කරගන්න වර්ෂයක් බවට පත් කරගන්න ඕනේ. මේ සඳහා පළවෙනිම දේ තමයි අපි කතා කරන්නේ ප්‍රත්‍යවේක්ෂාව ගැන. නේද? අපි දැන් ප්‍රත්‍යවේක්ෂාව ගැන කතා කරමින් යනවා. මේ මට මතක හැටියට මේ යන්නේ 13 වෙනි සතිය. නේද? දැන් මේ ආරම්භුනේ 13 වෙනි සතිය. එතකොට ප්‍රත්‍යවේක්ෂාව කියලා කියන්නේ නැවත හැරි බැලීම. එතකොට නැවත හැරි බලමින් નિවැරදි වෙන මිනිසුන්ට එන ලොකුම අවස්ථාවක් තමයි අලුත් අවුරුද්දක් එන එක. එතකොට දැන් දවස ගානේ හරි හරි බලපු කෙනා මොකද කරන්න ඕන? මගේ හැමදාම දැන් 31 වෙනිදා දැන් 30න් 30 වෙනිදා වෙනකම් මේ ගැන කතා කරනවා. කතා කරපුවම 31 වෙනිදා අපිට හැරිලා බලන්න පුළුවන්. පැයක් දෙකක්වත් දාගන්න ඕන අවුරුද්දේ හැරිලා බලන්න මම මේ අවුරුද්දේ මොනවද කළේ? ඉතුරු වෙන දෙයක් මොනවද කරේ? ඉතුරු වෙන දෙයක් කියලා කිව්වේ ගෙයක් හැදුවා. ඉතුරුද? ගෙයක් හැදුවට ඉතුරු වෙන්නේ නැහැ. වාහනයක් ගත්තා. ඉතුරුද? නෑ. ස්ථීරව ඉතුරු වෙන දෙයක්. නේද? ඇයි අපේ ගෙවල් හදනකොට ඉතුරු වෙන්නේ නැහැ කියන්නේ? ඉඩම් ගත්තාම රත්තරන් ගත්තා වගේ කියලා කියන්නේ කට්ටිය ඉතුරු වෙන දෙයක්. නේද? වෙන දෙයක් ඒව ඉතින් සාපේක්ෂව අනිත් දේවල් ගන්නවට වැඩිය ඉඩමක් අරන් දාන එක හොඳයි. නේද? නමුත් ඉතුරු වෙන්නේ මොකද? ඔක්කොම පිටින් මරණයේදී ඉවරයි. නේද? හුඟක් දේවල් මේ ජීවිතේ කරලා තියෙන ඒවා ඉතුරු වෙනවා නෙවෙයි තිබ්බ ටිකක් නැති වෙන ඒවා කරලා තියෙන. දැන් තිබ්බ ටික කියලා කියන්නේ මනුෂ්‍ය ජීවිතයක් තිබ්බා. නේද? මනුෂ්‍ය ජීවිතයක් තිබ්බා. ඒ මනුෂ්‍ය ජීවිතය තුළ ඇහැ කන නාසය දිව ශරීරය තිබුණා නිවැරදි ඉන්ද්‍රියන් තිබුණා නේද? අබ්බගත වෙලා ඉපදුනේ නැහැ. ඒවා අඩුම ගානේ ඒ ටිකවත් ඉතුරු කරගෙන දන්නේ නැහැ. නේද? බොහෝ විට අපි පස්පව් කරගෙන නම් ඒ ටිකවත් මේ වෙනකොට ඉතුරු කරගෙන නැහැ. ඒක නිසා මුළු ජීවිතයේ දිහාම හැරිලා බලනවා වගේම පසුගිය වසර දිහා හැරිලා බලලා ජීවිතේම දිහා හැරිලා බලලා ලබන අවුරුද්ද සැලසුම් සහගතව යුද්ධ පටන් ගන්න ඕනේ. කාත් එක්ක තියෙන යුද්ධේද අමාරුම යුද්ධේ කෙලෙස් එක්ක තියෙන යුද්ධය තමන්ගේ ආපස්සට අදින බලවේග નિවැරදි කරගන්න එක දිගට ප්‍රහාර එල්ල කරන දැඩි දැඩි ප්‍රතිපත්තිවල ඉන්න කවුරුත් එකමුතු වෙලා අපි ඔක්කොම මමත් ඇතුළුව එකමුතු වෙලා තමන්ගේ කෙලෙස් අයින් කරන වසරක් කෙලෙස් අයින් කරන්න දැඩි වීරයකින් කටයුතු කරන වර්ෂයක් බවට එක හැඟීමකින් කණ්ඩායමකින් කණ්ඩායම් හැඟීමකින් කටයුතු කරන වසරක් බවට ලබන වසර පත් කර ගැනීම හොඳ නැද්ද නේද දැන් ඇති ඉවසුවා ඇති නේද කාත් එක දිවසුවා ඇති හිතේ තියෙන අකුසලයක් එක දැන් ඉවස ඉවස හිටියා හොඳටම ඇති මෙයා මාව සනසවන්නේ නැහැ කවදාකවත් සනසවන පාටක් නම් නැහැ මෙයාට ඉඩ දීලා දැන් හිටියා හොඳටම ඇති දැන් මම මගේ වැඩ ආරම්භ කරනවා කියලා අලුත් වර්ෂය ආරම්භ කරන්න ඕනේ කොහොමද වර්ෂයක් ආරම්භ කරද්දී හරි නැත්නම් සැලසුමක් ආරම්භ කරද්දී සැලසුම නියමාකාරයෙන් එක දිගට වැඩි දුරක් යන්න ආරම්භක ධාතු, නික්කම ධාතු, පරක්කම ධාතු කියලා. බුදුරජාණන් වහන්සේ බොහෝම අපූර්වට මේ සැලසුමකට යන ආකාරය පිළිබඳව සලස්වා දීලා තියෙනවා. වැඩිම දීර්ඝම සැලසුමකින් දීර්ඝම ගමනක් ආවේ මහා බෝධිසත්වයන් වහන්සේ. අද මූලාශ්‍ර අරගෙන බැලුවොත් දීර්ඝම සැලැස්මකට ආපු අමාරුම සැලැස්මකට අමාරුම ඉලක්කයකට ගමන් කරපු කෙනෙක් තමයි මහා බෝධිසත්වයන්න් වහන්සේ. එහෙනම් මේ සැලැස්මකට යන කෙනෙකුට පළවෙනියෙන්ම තිබිය යුතු දෙයක් තමයි අරමුණක් තියෙන්න ඕනේ. බුදුරජාණන් වහන්සේට අරමුණක් ඇති වුණා ඉස්සෙල්ලා මහා බෝධිසත්වයන් වහන්සේ විදිහට. නේද? මම බුදු වෙනවා කියලා. ඒ අරමුණ ඇති වෙච්ච වෙලාවේ ඉඳලා හරිද? මේ අරමුණ පිළිබඳව ඇති කරගත් දෙයක් අපි හුඟක් දේවල් කතා කරා මේ මේ මේ තැනට එන්න අවශ්‍ය කරන ටික මේ සති 12යි අපි කතා කරලා තියෙන්නේ. මතකද ඉද්ධිපාදවල ඡන්ද ගැන කතා කරා? නේද? එහෙනම් මොකද්ද පළවෙනිම කරන්න ඕන? අරමුණක් ඇති වෙන්න ඕන සහ අරමුණ කෙරෙහි ඡන්දයක් උපද්දවා ගන්න ඕනේ. හරි. දැන් ඡන්දය උපද්දවා ගන්න කරන දේ ගැන මම දැන් ගොඩ විස්තර කතා කරන්න. ඒ ගැන මම චූටි මතක් කිරීමක් කරනවා. කොහොමද අරමුණ කෙරෙහි ඡන්දය උපදවා ගන්නේ? ඒ අරමුණට මං ගියොත් ලැබෙන ප්‍රතිලාභ නොගියොත් ලැබෙන පාඩු. මට මේ අරමුණට යන්න හම්බුනොත් ලැබෙන ප්‍රතිලාභ සහ නොගියොත් ලැබෙන පාඩු ගැන මෙනෙහි කරන්න ඕනේ. ළමා සතියේත් අපි මේ ගැන කතා කරා බොහෝ දුරට. එතකොට මේ අන්න ඒක මෙනෙහි කරනකොට අපිට මොකද වෙන්නේ? අපේ හිතේ මේ අරමුණ කෙරෙහි ලොකු කැමැත්තක් උපදිනවා. යථාපූර්වේ තථාපච්චා යථාපච්චා තථාපූර්වේ යථා දිවා තථා රත්ත්‍ින් යථා රත්ත්‍ින් තථා දිවා මේ විදිහට පෙර යම් කැමැත්තක් තිබුණා ධර්මුණ කෙරෙහි පසුවත් මම ඒ කැමැත්ත තියාගත්තා. උදේ යම් කැමැත්තක් තිබුණා දවල්ෙත් ඒ කැමැත්ත ආරක්ෂා කරගත්තා. කැමැත්ත අඩු වෙන්න දුන්නේ නැහැ කියලා බුදුරජාණන් වහන්සේ බෝධිසත්ව අවධිය ගැන දේශනා කරනවා. ඒ කැමැත්ත අඩු වෙන්න දුන්නේ නැහැ කියලා. එහෙනම් අපි පළවෙනියෙන් අරමුණක් ඇති කරගන්න ඕනේ. ඒකට කැමැත්ත අඩු වෙන්න දෙන්නේ නැතුව තියාගන්න ඕනේ. එහෙනම් ලබන වර්ෂය පුරාවට මට පැහැදිලි අරමුණක් සකස් කරගෙන ඒ අරමුණට යන්න කැමැත්ත පවත්වා ගන්න ප්‍රායෝගික වර්ෂයක්. හරිද? මේක කරන්න මොකද කරන්නේ? දැන් කිව්වහම නම් හිතනවා ඔව් ඔව් හරි. හාමුදුරුවෝත් අපිට උදව් කරයි. දෙන්නම්කෝ වැඩේ කියලා. හරිද? නමුත් මේක පවත්වා ගන්න ගියාම ගැටලු සහගත තත්ත්වයන් තියෙන හින්දා පොඩි වියදමක් කරන්න පුළුවන්ද? හරිද? ලොකු දෙයක් නෙවෙයි. දැම්මම පළවෙනිදාට ඉස්සලා කොහොම හරි කරලා දින පොතක් හොයාගන්න ඕනේ. හරි? දින පොතක් හොයාගන්න ඔක්කොමලා. දැන් අපි දින පොත් ලියන්නයි යන්නේ. හරි? තමන්ගේ චර්යාවට අදාළව මේ වසරේ දින පොත ලියන්න ඕනේ. මොනවද සාමාන්‍ය දින පොතේ ලියන්නේ? ලොකු දුවලාගේ ගෙදර ගියා. නේද? අහවල් අය හම්බුණා. අහවලා බැන්නා. අද හරීම හිතේ පීඩාවක් තියෙන දවසක්. අද බොහෝම ඒවද තරු පෙනිච්ච ඒවාද ලියන්නේ නෑ අතීත වින්ද සැප වර්තමානයේ මතක් වෙනකොට සැපයිද දුකයිද දුකයි අතීතයේ වින්ද දුක් වර්තමානයේ මතක් වෙනකොට සැපයිද දුකයිද දුකයි එහෙනම් අපි මේ වර්තමානයේ විඳින ලෞකික සැප දුක් ලියාලා වැඩක් නැහැ ඇයි දුක් සඳහා වේ <laughs> නේද දුක් සඳහා නේද විඳ විඳ අතාරින සැප දුක් නිසා අනාගතයේ හැදෙන්නේ දුක්මයි. ඉතින් ඒකින්ද අපි ඒවා ලියන්නේ නැහැ. කෙලෙස් වැඩි වෙනවා ලියන්න නෙවෙයි. පළවෙනියෙන්ම කළ යුතු දෙයක් තියෙන හැමෝම එකවර පුරුදු වෙමු. මාත් එහෙනම් ගන්නම් දින පොතක් අරගෙන අපි ඔක්කොම මේ වැඩේ කරමු මේ අවුරුද්දේ. හරි මම කොහොමත් කරන කෙනෙක්. නමුත් තවත් උනන්දුවෙන් මේ කටයුත්ත නැවත නැවත කරන්න. අතීතයේදී සරන් දැන් කරන්නේ අවශ්‍යතාවය අඩු හින්දා අරමුණ ස්ථාපිත වෙලා තියෙන හින්දා. හරි? අරමුණ ස්ථාපිත වුණාට පස්සේ මේකේ තරම් අවශ්‍ය නැහැ. නමුත් තව ටිකක් හොඳයි. අපි කණ්ඩායම් වැඩක් යනකොට ඔක්කොම මොකද අපි ඔක්කොමලා කොහොමද ප්‍රත්‍යක්ෂ සමාජිකයෙක් වෙන්නේ? ආයුධම් පත්‍රය පුරවා එවීමෙන්. ඒ තමයි සම්මුති සමාජිකයෝ. ඒ සඳහාත් අපි මේ සතිය මේ සතියේ මේ අත්ංගව දැනුවත් කරනවා කොහොමද ප්‍රත්‍යක්ෂ සමාජිකයෙක් වෙන්නේ කියලා. එතකොට ප්‍රත්‍යක්ෂ සමාජිකයෙක් වෙන්නේ ආයුධම් පත්‍ර පුරවා එවීමෙන් නෙවෙයි සත්‍යවේක්ෂා සිද්ධ කරමින් ඒ කණ්ඩායම් වැඩ තමන්ගේ තුලින් සිද්ධ කරන පිරිසක් බවට පත් වීමෙන් හරිද අපි ප්‍රත්‍යවේක්ෂා සමාජිකයෝ ප්‍රත්‍යවේක්ෂා සමාජික කියන්නේ ශ්‍රී ලංකා කල්යාණ මිත්‍ර සංගමයට සුදුසුකම් ලාභී අය හරිද එතකොට ප්‍රත්‍යවේක්ෂා සමාජිකයෝ විදිහට අපි ලංකාවේ හැම තැනම ඉන්න ප්‍රත්‍යවේක්ෂා සමාජිකයෝ මේ වැඩේ 2019 ජනවාරි පළවෙනිදා ඉඳන් අපි ඔක්කොම එක කතාවට එක තැනක එක මිටකට අපි ඔක්කොම මේ වැඩේ කරනවා. හරිද? ඒ තමයි අපේ එකම, ඒ තමයි අපේ අනන්‍යතාවය, ඒ තමයි අපේ බෞද්ධ අනන්‍යතාවය. අපි ඒක රාශි අපි මේකෙන් ප්‍රතිඵල ලබනවා. එහෙනම් පළවෙනියෙන්ම කරන්නේ මොකද? අපි උදේ නැගිට ගමන් කොයි වෙලාවෙ හරි කමන්නේ අවශ්‍ය කාරණා කීපයක් විතරයි. අනිත් ඒවා තමයි මොකද කාලසටහන කියලා වෙලාවල් දාලා කාලසටහනක් නෙවෙයි අපි සකස් කරන්නේ. දිනපොත අරගෙන ඒ දිනපොතේ අනිවාර්යෙන් මේ බව කළාද නැද්ද කියලා මතක් කරලා ලියන්න ඕන. අර ප්‍රත්‍යක්ෂා සටහන තිබ්බේ. ප්‍රත්‍යක්ෂා සටහන වගේම ප්‍රත්‍යක්ෂා සටහන පිරෙව්වද කියලා මේකේ ලියාගන්න තැනක් තියෙනවා. නමුත් ඊට කලින් අපි මේ වෙලාවේ කරන්නේ අපේ අරමුණ මෙනෙහි කිරීම. හරිද? අපි හැමෝම හැමෝම තමන්ගේ ගිය වසර දිහා බලලා ලොකුම අඩුපාඩු හොයාගන්න ඕනේ. හරිද? මගේ ජීවිතය ආපස්සට අදින ලොකුම අඩුපාඩුව සමහර තරහ යාම වෙන්න පුළුවන්. ජීවිත කාලයෙන් මම තරහ යාම හින්දා පීඩා වින්දා. සමහරට කම්මැලිකම වෙන්න පුළුවන්. ජීවිත කාලයෙන් මම මේ කම්මැලිකම කඩා ගන්න බැරුව ඉන්නවා. සමහරට බොළඳකම වෙන්න පුළුවන්. සමහර අය හරි බොළඳයි. මේ මේ මදිවට මෝඩකම කියන්නේ ඒ බොළඳකමට හරි කැමතියි. හරිද? ඒකල ඒක කියනවා වීරකමක් වගේ කියනවා. මට පොඩ්ඩක් අතන් ඇඬෙනවා. මං හරි සංවේදී, මං හරි බොළඳයි පිස්සු ගතිය. නේද? එතන නෑ කිසිම පෞරුෂයක්. එතන නෑ කිසිම අභිමානයක්. නේද? බෞද්ධයා කියලා කියන්නේ කෙලින් ඉන්න නේද? ඍජු ප්‍රතිපත්ති තියෙන හිත කෙලින් කරගත්ත කෙනෙක්. හිත කෙලින් කරගත්ත කම්මැලි නැති නේද? රබර් බෝලයක් කියලා කියන්නේ මම හැමදාම නේද? පිපිච්ච මලක් වගේ. පිපිච්ච නෙළුමක් වගේ. හරිද? හැම පැත්තටම හැම පැත්තකින්ම සකසුරුවන් වෙච්ච මලක් තමයි නෙළුම් මල කියලා කියන්නේ. නේද? ඒකට පියුමක් වගේ පිපිච්ච හිතක් තියෙන හාත්පසින්ම වටකුරු වෙච්ච කෙනෙක් තමයි බෞද්ධයා කියලා කියන්නේ ප්‍රත්‍යවේක්ෂාව සිද්ධ කරමින් සිද්ධ කරන කෙනා. එහෙනම් අපි අපේ ලොකුම අඩුපාඩුව හොයන්න. අඩුපාඩු කීපයක් වෙන්න පුළුවන්. පළවෙනිම පළවෙනිම අඩුපාඩුව හදාගන්න වසර අන්නේ අඩුපාඩුව සකස් කර ගැනීම තමයි මගේ පළවෙනි අරමුණ ලබන වසරේ. ඉතින් එක එකනට එක එක අරමුණු තියෙන්නේ. හැමෝටම Tamanට සාපේක්ෂව තියෙන දරුවන්ට බැඳිලා වැඩි අඩුපාඩුව. හරි. දරුවෝ හින්දා දුක් ඇති වෙනවා වැඩි. කොහොමද මේ අඩුපාඩුව හොයන්නේ? කාමච්ඡන්ද, ව්‍යාපාද, තීන මිද්ද, උද්ධච්ච කුක්කුච්ච විචිකිච්ඡා කියන පහ තුලට දාලා බලන්න. ඕක තමයි අපිට ඉස්සරහට යන්න දෙන්නේ නැති පහ. පංච නීවරණ ගැන කතා කරා. ආසන්න සතියෙම කතා කරා. එහෙනම් මේ පහට දාලා බලන්න පහෙන් කෝකද මට වැඩිම කියලා. හරිද? ඒ විදිහට දාලා බලලා වැඩිම අඩුපාඩුව තියෙන එක හොයාගන්න හොයාගෙන අරමුණක් ඇති කරගන්නවා. මම මෙන්න මේ දේවල් අයින් කරගන්නවා. මම මෙන්න මේ විදිහට දැන් භාවනා කරන්නේ නැත්තේ ඇයි? නීවරණ වැඩි හින්දා. නීවරණ පහම වැඩි. භාවනා කරන්න හිත දෙන්නේ නැහැ. හරි ගියාම හිත නොසන්සුන් වෙනවා. හ්ම්. එතකොට ඉතින් මම කියන්නේ ඒ ඒ වාට දාලා බලලා කාමචන්දය අඩු කරගන්නවා, ව්‍යාපාදය අඩු කරගන්නවා කියලා නෙවෙයි අරමුණ ඇති කරගන්නේ. හරි Tamanට භාවනා කරන එක මම මෙච්චර කාලයක් අනිවාර්යයෙන්ම මම මෙන්න මෙච්චර කාලයක් 19 ජනවාරි පළවෙනිදා ඉඳන් කරනවා. හරිද? අනිවාර්යයෙන්ම මම මෙන්න මේ මෙන්න මේ தත්තරටපත් වෙනවා. හරි බය නැතුව අදිස්ථාන කරගන්න මම උපදෙස් දෙන්න ඕනනම් මම ධ්‍යානලාභියෙක් වෙනවා. හරි මේක කරන්න පුළුවන් හින්දා කියන්නේ. බැරි හින්දා නෙවෙයි. හැබැයි හොර ධ්‍යාන නෙවෙයි. නේද? මෝඩ ධ්‍යානත් නෙවෙයි. හරි. නේද? මෝඩ ධ්‍යාන කියලා කියන්නේ මේවා මේ මේ තියෙන මේ නේද? ඊට වැඩි හොඳ ඒවට දාන්නේ කිව්වනම්. නේද? මොකද දාන්නේ වැරදුපුවාම නේ බඩේ ලිහෙම යන්නේ. නේද? ටික වැඩිපුර වරන්දුපුවාම නේද? ඒකින්ද ඒව නෙවෙයි ධර්මය තුල තියෙන ධ්‍යාන අංග සහිත නේද? ධ්‍යානලාභියෙක් පාඩමක්පත් වෙනවා. හරි මම මෙන්න ඒ වගේ Tamanට ගැළපෙන Tamanගේ මට්ටමේ ඉඳලා අවුරුදු ගානක වර්ධනයක් ඇති කරගන්න මේ මේ යන විදිහට ගියොත් වර්ධනය වෙන්න අවුරුදු ගාණක් යන ක්‍රියාවක් එක අවුරුද්දෙන් කරනවා කියලා. හරියට කඩිනම් මහවැලි ව්‍යාපාරය වගේ. නේද? අවුරුදු 30ක් සැලසුම් කරලා තිබ්බ ව්‍යාපාරයට මොකද කරේ? එක යුගයක හරි මේ රට දියුණු කරන්න අවුරුදු 6කින් මේක ඉවර කරන්න ඕන කියලා දැඩි සැලසුමකට ගියා. ඒක කරා. නේද? ඒක सिद्ध කරා. ඉතින් ඒ වගේ අර කඩිනමින් මගේ සැලසුම සැලසුමක් මගේ අරමුණට යනවා කියලා මේ අවුරුද්දේ වැඩි කාලයක් යොමු කරනවා කියලා අපි සකස් කරගන්න ඕනේ පළවෙනියෙන්ම එහෙනම් අරමුණක්. දැන් දිනපොත ගත්තා. දිනපොත අරගෙන මොකද කරන්නේ? ඒක රහස්‍ය දිනපොතක් වුණත් කමන්නේ. ප්‍රසිද්ධ එකක් වුණත් කමන්නේ. හැබැයි ඔය දිනපොත කවදා හරි දකි මැරුණාට පස්සේ ඔය ලාච්චු ඇද්දාම දරුවෝ. නැත්තම් අනිත් අය දකි. දැන් බලන්න අපි මේක විස්තර කරලා ඉවරුනහම මේ දිනපොත අනිත් අයට බණ පොතක් වෙයි. හරිද? අනේ අපේ අම්මාගේ ජීවිතය අනේ අපේ තාත්තාගේ ජීවිතය කොච්චරනම් සැලසුම් සහගතද කියලා එයා දැකලා සතුටු වෙයි ඒවා සංසන්දනය කරයි මරුණහමත් මහා පිනක් සිද්ධ වෙනවා ඒ වගේ අපි භාවිතා කරලා තියෙනවා නම් හරි ක්‍රමයක් හරි එහෙනම් මේකේ අනිවාර්යයෙන්ම අපි මොකද කරන්න ඕනේ? තමන්ගේ අරමුණ තියාගන්න ඕනේ ඉස්සරහ පිටුවක. පිටුවක් නැත්තම් ලස්සන කොලයක ලියලා අරමුණ බය නැතුව තමන්ගේ අරමුණේ කියලා යන්නේ කවුරු හරි දැක්කත් කමන්නේ මම නම් කැමති කාට හරි පේන්න මේ කරනවා නම් මොකද අපි හොරෙන් හොරෙන් කරන ඒවට එතකොට බාහිරෙන් එන බලය නැහැ හරිද අභියෝග කරලා කරන ඒවා තියෙනවා ඒ වගේදී අර අනිත් අයට කියලා තියෙන හින්දා මේ නරක වැඩක් නේ හොඳ වැඩක් නේ අභියෝග කරලා කරන ඒවට අනිත් අයට කියලා තියෙන හින්දා අපේ හිතම පෙළඹෙනවා නැවත නැවත කරන්න දැන් ප්‍රසිද්ධිය මම මෙන්න මේ තත්ත්වයටපත් වෙනවා මම එක සිල්පදයක්වත් කැඩෙන්නේ නැති තත්ත්වයකටපත් වෙනවා හරිද මම සමාධිය වර්ධනය කරගන්නවා. මෙන්න මේ මට්ටමට සමාධිය වර්ධනය කරගන්නවා. හරිද? නැත්නම් ඒ වගේ තමන් යම් කිසි කඩයිමකට බණ අහලා තියෙනවා හොඳට නේද? මං විසුද්ධිය නේද? මං ditthi විසුද්ධිය தත්ත්වයට නැත්නම් මං කාංකායතන විසුද්ධිය දක්වා කොහොම හරි මගේ හිත වර්ධනය කරගන්නවා. හ්ම්. ඒ වගේ යම් කිසි ලොකු කඩයිමක් තමන්ගේ අතුලාන්තයේ ප්‍රායෝගිකව ලංවිය හැකි තත්ත්වයක් තියෙන අරමුණකට අරමුණක් හදාගෙන ඒ අරමුණ මේකේ ලියා ගන්න ඕනේ. හරි? ලියාගෙන පළවෙනිම දේ තමයි අරමුණ අරමුණ මෙනෙහි කිරීම හැමදාම උදේ නැගිටලා උදේ නැගිට ගමන් ප්‍රත්‍යවේක්ෂා සමාජිකයෙක් විදිහට අපි මොකද කරන්න ඕනේ හැම කෙනෙක්ම උදේ නැගිටින්නේ කියලාද මොකද ඇයි අපි මේකට උදේ නැගිටින වෙලාව දාගන්නේ අපි කොහෙ ගියත් බුදිනවා නේද එහෙනම් කොහෙ ගියත් නැගිටින ලෝකයේ කොතනක හිටියත් අපි උදෑසන නැගිටිනවා. හුඟක් අය ඇහැරුණාට පස්සේ විනාඩි 10ක් විතර ඇඳට වෙලා ඔන්න ඔහේ ඉන්නවා. ඔන්න ඒ විනාඩි 10ට තමයි මම මේ හොරකම් කරන්න හදන්නේ ඔන්න ඔය 10. හරිද? ඔය 10 තමයි ගන්න හදන්නේ. මොකද කරන්නේ? උදෑසන නැගිට ගමන් ඇඳේ ඉඳගෙන කට හොදලා දාලා එළියට යන්නත් ඉස්සෙල්ලා ඇඳෙන් නැගිට ඇඳේම හොඳට කොන්ද කියලා තියාගෙන ඉඳ ගන්න ඕනේ. හරිද? ඉඳගෙන මම මෙන්න මේ අරමුණට ළඟා වෙනවා. මම මේ අරමුණට ළඟා වෙනවා. මම මේ අරමුණට ළඟා වෙනවා. නිකන් අරමුණට ළඟා වෙනවා ළඟා වෙනවා කියලා විතරක් බෑ. හරිද? මම මේක කරනවාමයි. මම මේක කරනවාමයි. හරිද? අන්න එහෙම දැඩි අදිස්ථානයක් ගන්න ඕනේ. ඒකත් එක්ක මොකද කරන්නේ? අපි මම කියවනේ මේ වැඩසටහන ක්‍රියාකාරකම් සහිත වැඩසටහනක් කියලා. නේද? ඒකත් එක්ක මොකද කරන්නේ? මම මෙතෙන්ට ළඟා වුණොත් මට ලැබෙත් ඇති වෙන ලාභ මේකට යන්න බැරිනොත් මට ඇති වෙන පාඩු ලාභ සහ පාඩු ලාභ සහ පාඩු මෙනෙහි කිරීමක් කරන්න ඕනේ දැන් අපි හිතමු පුද්ගලයෙක් ගැන මට ප්‍රසාදයක් ඇති වෙන්න නැත්නම් ඔව් පුද්ගලයෙක් ගැන යම් ප්‍රසාදයක් ඇති වෙන්න ඒ පුද්ගලයාගේ හොඳ මෙනෙහි කරන්න ඕනේ නේද ඊට පස්සේ අප්‍රසාදයක් ඇති වෙන්නේ එයාගේ නරක මෙනෙහි කරොත්. මම කෙනෙක්ගේ හොඳ හොඳට මෙනෙහි කරලා මට ප්‍රසාදයක් ඇති වෙලා තියෙනවා කියන්නකෝ. එතකොට මෙනෙහි කරන්න යම් කාලයක් මට ගියා. පස්සේ එයාගේ නම මතක් කරනකොට මොකද වෙන්නේ? එයා එතකොට දැන් එයාගේ හොඳ මෙනෙහි කරලා මට එයා ගැන හොඳ අදහසක් ඇවිල්ලා තියෙනවා. පස්සේ අරවා ඔක්කොම මෙනෙහි කරන්න ඕන දර හොඳ අදහසෙන්ද නම මතක් කරගුවාම ඇති නේද? නම් මතක් කරගන්න ඇති නේද? එහෙනම් අර බලන්න අපිට මේ අපේ අරමුණේට ගියාම ලැබෙන ලාභ පිළිබඳ පළවෙනි දවසේ දෙවෙනි දවසේ තුන්වෙනි දවසේ හොඳට මෙනෙහි කරපුවාම කාලයක් ටික දවසක් යනකොට අරමුණට ගියාම ලැබෙන ලාභ කියනකොට මොකද වෙන්නේ? අර හැඟීම අර හැඟීම උපදිනවා. අරමුණට යන්න බැරි වුණොත් ලැබෙන පාඩු කිව්ව ගමන් මොකද වෙන්නේ? අර හැඟීම උපදිනවා. යන්න ඕනේ කියලා හැඟීම. ඒතර උදෑසන අපිට නිකලෙස් හැබැයි මේක නිකලෙස් අරමුණක් වෙනවා නම් තමයි වඩා හොඳ. ඉතින් දරුවන්ට එහෙමනම් මම කියන්නේ තමන්ගේ අධ්‍යාපන අරමුණු වගේ දේවල්. නමුත් අපි යන්නේ නිකලෙස් අරමුණු සඳහා. එතකොට නිකලෙස් අරමුණක් ඇති කරගන්න දැන් අපි සීල විසුද්ධිය ගැන හොඳට කතා කරලා තියෙනවා. හරිද? එතකොට ඒ වගේ දේවල් පිළිබඳව අපි කොහොමද මේක උදා කරගන්නේ කියලා අවශ්‍ය කරන අරමුණ අරගෙන හැමදාම උදෑසන මෙනෙහි කරලා එක සැරයක් ඒ වෙලාවෙම තමන්ගේ දිනපොතේ හරියක් දාලා යන්න ඕන අංක 1 කියලා තීරුවක් හදාගෙන තියාගන්න ඕන දිනපොතේ 1 කිව්වම දන්නවා අරමුණ මෙනෙහි කිරීම කියලා. ඉතින් අර ඉස්සරහ තියෙන කොලයක ලියා ගන්න ඕනේ 1 කියන්නේ අරමුණ නැත්නම් වෙනම කොලයක් ලියලා හදලා තියාගන්න ඕනේ. 1 කියන්නේ මොකද්ද? අරමුණ මෙනෙහි කිරීම. එතකොට ඩයරිය හැමදාම ජනවාරි පළවෙනිදා අංක 1 දැම්මා, රවුමක් දැම්මා. හරි. හරි වෙනම කොලයක මේ ලයිස්ට් එක ලියලා තියාගන්නවා. 1 කියන්නේ අරමුණ මෙහෙ කිරීම කොයි වෙලාවටද නැගිට ගමන් නිකන් බෑ කකා බෑ හරිද කුසියස් කරන ගමන් බෑ උයන ගමන් බෑ උදේ මෙනෙහි කරන්න බැරි වුණොත් එහෙම කරන්ද හැබැයි ඒකට ඒකට ඉස්සරහින් දාන්නේ වැරද්දා ජනවාරි 20 වෙනකම් මේක කරොත් හරිද ජනවාරි 20 වෙනකම් මේක කරොත් කිසි කාරණාවක් නැහැ එක දිගට හරි වැටෙනවා වැටෙන්න පටන් ගන්න හැබැයි නවත්තන්න එපා හරිද එක දිගටම එකන හැමදාම ඔය හරිය දාන්න මහලුක අමාරුව නැහැ. එහෙනම් මොනවද පළවෙනි එක අරමුණ හදාගන්න ඕනේ. අරමුණ හදාගන්න ඕනේ. අරමුණ මෙනෙහි කරන්න ඕනේ. මේ එකම වෙලාවක මෙනෙහි කරන්න ඕනේ. උදෑසන තේක මතක් වෙනවා નિરાයාසයෙන්. හරිද? අපි දන්නවා ආයාසයෙන් යමක් කරොත් ඒක નિરાයාසයෙන් කරන්න පුළුවන් කියලා. එහෙමනම් මොකද කරන්නේ? අරමුණ මෙනෙහි කිරීම දැන් ඉතින් තීව්‍ර කරගන්න ඕනේ. හරි? ඊළඟට මේ තමයි අපේ වර්ෂයේ තියෙන අපේ ජීවිතයේ තියෙන ලොකු අරමුණක් මේ. දැන් අරමුණකට යන්න නිකම් බෑ. හරි. අරමුණකට යන්න අපේ හිත ශක්තිමත් වෙන්න ඕනේ. ඒ හිතේ අදිෂ්ඨාන ශක්තිය ප්‍රබල වෙන්න ඕනේ. වීරය ප්‍රබල වෙන්න ඕනේ. එයාට ඉවසීම ප්‍රබල වෙන්න ඕනේ. දරා ගැනීම ප්‍රබල වෙන්න ඕනේ. එතකොට මේ වගේ බොහෝ කාරණා දවසින් දවස දවසින් දවස වර්ධනය වෙන්න ඕනේ. මේ සඳහා අපි භාවිතා කරපු දෙයක් තිබුණා. මේ වෙනකන් සමහර අය ප්‍රත්‍යවේක්ෂා කොලේ ප්‍රත්‍යවේක්ෂා සටහන කරා යන්න ඇති. ප්‍රත්‍යවේක්ෂා සටහන තුලින් අපි මොකද කරේ? ඒ මම කිව්ව ප්‍රත්‍යවේක්ෂා සටහන දිනපොතකට දාගන්න කටයුතු කරනවා කියලා ඉදිරියේදී. එහෙනම් දැන් ඉතින් දිනපොතට දාගන්න ඕන කාලේ හ්ම් දැන් ඇවිල්ලා තියෙන්නේ හරි එහෙමනම් අපි මොකද කරන්න ඕනේ? නිබඳව අපි සිල් ආරක්ෂා කරන්න ඕනේ. අර ප්‍රත්‍යක්ෂා සටහනේ තිබුණ එකින් එක එක්කෝ මුළු ප්‍රත්‍යක්ෂා සටහනම එකක් විදිහට වෙනදා අරයි යන විදිහටම අරයි යන්න නැත්නම් එකින් එක 1 2 3 4 කියලා දාගෙන මේ මේ දිනපොතේ ලකුණු කරන්න පුළුවන් හන්දාවට නැත්නම් ප්‍රත්‍යවේක්ෂා සටහන ලකුණු කිරීම කියලා එකක් අරගෙන යන්න ඕනේ. ඒ සටහන වෙනම වෙනදා වගේම පාවිච්චි කරලා යන්න පුළුවන්. එතකොට අංක 2 වෙන්නේ එහෙමනම් ප්‍රත්‍යවේක්ෂා සටහන. මේ ප්‍රත්‍යවේක්ෂාව සිද්ධ කෙරෙන ප්‍රත්‍යවේක්ෂාව සිද්ධ කෙරෙන අවස්ථාවක් උදා කරගන්න ඕනේ. ඒක තමයි මට ඔය අංක දෙකට දාගන්න ඕනෙලා තියෙන්නේ. ඒ තමයි දෙවැනියට අපිට තියෙන්න ඕන දවසකට එක සැරයක් බෞද්ධයෙක් විදිහට කොයි වෙලාවෙ හරි කමන්නේ සිහියෙන් බුද්ධ වන්දනාවක් කරන්න. ඒකට ඔක්කොම ටික හරියනවා. හරිද? මේක අනිවාර්යෙන් අපි කරමු හැම කෙනෙක්ම කොච්චර වෙනසක් වෙනවද කියලා බලන්න ජීවිතේ බෞද්ධයෙක් විදිහට අපිට සියලු දේ ලබා දුන්නේ බුදුරජාණන් වහන්සේ අපි ඒක හොඳටම දන්නවා සාරා සංකේය කල්ප ලක්ෂය කියන එක ඉලක්කම් වලින් හදන්න බලන්න කල්පය කියන්නේ යොදුනක් දිග යොදුනක් උස යොදුනක් පළල පෙට්ටියකට අබ පුරවලා අවුරුදු 100කට සැරයක් අබ ඇටයක් අයින් කරා අබ ඉවරුණා කල්ප ඉවරුන්නේ ඒ වගේ සාරා සංකේය සාරා කියන්නේ අසංකේය කල්ප ලක්ෂ හතරක්. ලක්ෂ හතරයි අසංකේය කියන්නේ ගණන් කරන්න බැරි තරම් ලොකු ඉලක්කමක්. එතකොට ඒ වගේ ලක්ෂ හතරක් නිකන් ලක්ෂ නෙවෙයි අසංකේය ලක්ෂ හතර නිකන් නෙවෙයි කල්ප. බුද්ධ ශාසනයෙන් ප්‍රයෝජන ගත්ත මිනිසුන්ගේ ප්‍රමාණය ගත්තොත් එච්චර ගාණක් තියෙනවද මේ සැරේ බුද්ධ ශාසනය මේ ගෞතම බුද්ධ ශාසනය නෑ ඒකරි ගොඩාක් අඩුයි මහා බෝසත්ත්වයන් වහන්සේ නියත වෙන ගත්තට පස්සේ විතරක් පෙරුම්දම් පුරපු අවුරුදු ගාන ප්‍රයෝජන ගත්ත මිනිස්සු ගානේ බෙදුවත් එක මිනිසෙක් කෙරෙහි ලොකු වර්ෂ ගාණක් එනවා එහෙනම් මට අද නොමිලේ ලැබිලා තියෙන මේ ශාසනයෙන් ලැබෙන සහනය ලබා දෙන්න මහා බෝසත්ත්වයන් වහන්සේ මං වෙනුවෙන් විතරක් අවුරුදු ගාණ පෙරම්දම් පුරලා තියෙනවා. සාල ගාණ පෙරම්දම් පුරලා තියෙන මං වෙනුවේ. හරිද? එහෙම නේද? එන්න එහෙම හැඟීමක් ඒ හැඟීම හැමදාම හිතේ තියාගෙන මේ ලෝකේ තියෙන මේ පටු ආත්මාර්ථකාමී ලැජ්ජාවක් නැති බයක් නැති තමන්ගේ දේ විතරක් ඉෂ්ට කරගන්න හදරන දඟලන මැරෙන්නේ වගේ ජීවත් වෙන කාම සම්පත්තියේ පොරාලන මිනිසුත් එක්ක ඉඳලා දැන් ඇති වෙලාද නැද්ද? ඇති වෙලා තියෙන්නේ. එතකොට එවැනි தত্ত্বයන් යට දෙන එක සුහද නැති, මහාත්මා ගති ගුණයක් නැති, එකිනෙකාට ගරු කරන්නේ නැති, නේද පිස්සු විකාර වගේ ජීවත් වෙන නේද ඇවිදින රූකඩ වගේ නේද වයින් වෙච්ච කාමච්ඡන්ද වලින් වයින් වෙලා නේද වයින් වෙච්ච බොනික් වගේ කාමච්ඡන්ද ව්‍යාපාද තියෙන මිතර මේ ධර්මයක් තියෙනවද කියලාවත් හිතන්නේ නැති මේ මහා විකාර જાතියත් එක්ක ඉඳලා ඇති වෙලා තියෙන මට මා ඒ කට්ටිය මාව අනුමත කරන්නෙත් නැහැ. නේද? මගේ වරිණාගමකුත් නැහැ. සමහරට පවුලේ අය ඉන්න අයන්ට වෙන්න පුළුවන්, ගමේ ඉන්න අය වෙන්න පුළුවන්. නේද? නමුත් මාව අනුමත කරන මගේ ජීවිතේ මම නිවැරදි ජීවිතයක් ගත කරන මාව අනුමත කරන මාව ලෝකයේහි ඇත්ත අවබෝධ කරගත්ත බුදුරජාණන් වහන්සේගේ අනුමැතියට මාව ලක් වෙනවා මම නිවැරදි ප්‍රතිපත්තියේ ඉන්නවා නම් එහෙනම් මට හැන්දෑවට ඕ කොයි වෙලාවක හෝ එක සැරයක් බුදුහාමුදුරු ඉදිරියට යනවා වාගේ බුද්ධ වන්දනාවක් කරන්න පුළුවන්කම තියෙන්න ඕනේ. හරිද? හ්ම් දහත් මල් පහන් අඩුම ගන්න මේ මොකක්වත් නැත්තම් හදිස්සිය මොකක්වත් කරගන්න බැයි නම් අන් අය පූජා කරපු පූජාවල් හරි පූජා වේවා කියලා හිතාගෙන බුද්ධ වන්දනාව සිදු කරන්න ඕනේ. අන්න ඒ වෙලාවේ අපේ තුල සිහියෙන් කියලා කියන්නේ මට වෙනත් පිහිටක් සරණක් නෑ මගේ මේ හිත නිවැරදි කරගෙන සැනසෙන වැඩපිළිවෙලයි බුදුරජාණන් වහන්සේ දේශනා කරේ. ඒක සකස් කරගන්න මට වෙනත් පිහිටක් සරණ මඟ පෙන්වීමක් නෑ. ඒකින්ද මම තෙරුවන් සරණ යනවා කියන එක අතුලාන්තයට දැනෙන විදිහට තිසරණ නේද? ඒ කියන්නේ සරණාගමණය සිද්ධ කරගන්න ඕන දවසකට එක වතාවක් අනිවාර්යයෙන්ම සිහියෙන් බුදුන් වඳින්මින් එතෙන් සිට තියෙන සියලු ගාථා ධර්මයන් සිහියෙන් හරිද? සිහියෙන් මේ ගාථා ධර්මයන් සිද්ධ කරමින් මේක කරන්ඩ හැබැයි මොන ගාථා ධර්මයේ කිව්වත් නැතත් තව එකක් තියෙනවා අවසානයේදී කන්නිමෙත් සූත්‍රය සජ්ජායනා කරන්න ඕන ප්‍රත්‍යක්ෂා සමාජික විදිහට. හරිද? එහෙනම් බුද්ධ සිහියෙන් බුදුන් වැඳීම සහ සිහියෙන් කර්ණීයමෙත් සූත්‍ර සජ්ජායනය නීති දාන්න හදනවද මන්දම? නෑ. කරලා බලන්න වට පොඩි වෙලාවයි යන්නේ. කර්ණීයමිත සූත්‍රය සජ්ජායනා කරනවා කරන්ඩ දැන් ඔන්න සතියක් තියෙනවා. හරිද? මේ සතිය ඇතුළත මොකද කරන්න ඕන? කර්ණීයමිත සූත්‍රයේ තේරුම හොඳට දැනගන්න ඕනේ. හරිද? ජනවාරි පළවෙනිදා ඉඳලා දැනගන්න ඕන. හවස 100න් බුදුන් වදිනවා. බුදුන් ඇඳලා අවසානයේ කර්ණීයමිත සූත්‍රය සජ්ජායනා කරනවා. ඒ සජ්ජායනා කරනකොට කරණීයමත්ත කුසලේන යන්තං සන්තං පදං අபிසමෙච්ච නිවන් දැකීම සඳහා කළ යුතු ඒ සාන්ත වූ නිර්වාණ පදයට ළඟාවීම සඳහා කළ යුතු දේ. සක්කෝ කියනකොට මගේ ළඟ සක්්‍යතාවය තිබේද? හරිද? සක්කෝ කියන්නේ නිවන් දකින්න ඕන ගුණයක්. උජූච සූජූච සුවචෝ චස්ස මුදු අනතිමානී සන්තුෂ්කෝච සුබරෝච අප්පකිච්ඡෝච එතකොට මේ තියෙන දේවල් පිළිබඳව සිහියෙන් කර්ණීයමෙත් සූත්‍රයේ දවසකට එක සැරයක් සජ්ජායනා කරමින් තමයි මේ මේ කාරණාව सिद्ध කරන්න ඕනේ. ඉතින් කර්ණීයමෙත් සූත්‍රය ගැන ප්‍රත්‍යවේක්ෂාව වැඩ සතියක්ම අපි සාකච්ඡා කරන. ඒතකොට තවත් මේක වර්ධනය කරගන්න පුළුවන් වෙයි. ඉතින් ඒකින්ද ඔන්න ඔය කාරණා දෙක අපේ දෛනික චර්යාවට එකතු කරගන්න. හරි මම මේ යෝජනා කරන්නේ ප්‍රත්‍යවේක්ෂා සමාජිකයෙක් විදිහට හැදෙන විදිහ. අපි ඔක්කොම. හරිද? එහෙනම් අපිට අරමුණක් තියෙන්න ඕනේ, නිකලේශ අරමුණක් තියෙන්න ඕනේ. ඒ අරමුණ මෙනෙහි කරන්න වෙලාවක් තියෙනවා. දෙවෙනි එක බුද්ධ වන්දනාව, තුන්වෙනි එක කර්ණිමෙත් සූත්‍රය සාකච්ඡා කිරීම, හතරවෙනි එක අපි දානවා ප්‍රත්‍යවේක්ෂා කිරීම කියලා. හරිද? ප්‍රත්‍යවේක්ෂා කිරීම කියන්නේ තමන්ගේ සටහනක් තියනවා සීලය ආදී ඒ සටහන ප්‍රත්‍යක්ෂා කිරීම. එතකොට ඔය ටික ඔක්කොම එකවර කරන්න පුළුවන්. හවස බුද්ධ වන්දනාවේදී බුදුන් වඳිනවා. කන්‍යමෙත් සූත්‍රය සිහියෙන් සජ්ජායනා කරනවා සහ ප්‍රත්‍යක්ෂා කරනවා. ඔය ටික ඇති. ඕක ලොකු ගොඩක් ඕනේ හරි. මේ ටික හොඳටම ඇති තමන්ගේ ජීවිතය ප්‍රත්‍යවේක්ෂා කරනවා කියුවහම මම හරියට වැඩ ටික කරා. ප්‍රත්‍යවේක්ෂා සටහනේ අපිට ඕන දෙයක් එකතු කරගන්න පුළුවන් කියලා මම කියලා දුන්නා මතකද ඒක? නේද? Tamanට කැමති දෙයක් එකතු කරගන්න පුළුවන්. මේ පැත්තට මම කළ යුතු දේවල් ප්‍රාණඝාතයෙන් වැළකීම, අදත්තාදානයෙන් වැළකීම, කාමීච කාමී විරදාත්‍රියෙන් වැළකීම, මුසාවාදයෙන්, පිසුනාවාචයෙන්, පරසාවාචයෙන්, සම්ප්‍රප්පලාපායෙන් ওই විදිහට නේද? ඊළඟට භාවනා කරපු කාලය නේද? භාවනා කරපු කාලය නිදාගත්ත කාලය. හැමදාම දවසකට එක සැරයක් ඒවා කරන්න ඕන වැඩ නෙවෙයි ඒවා ලකුණු කරන්න ඕන වැඩ. එතකොට ප්‍රත්‍යවේක්ෂා සතහන ඇති කරගන්න ඕනේ. එතකොට ඊට පස්සේ තියෙන්නේ භාවනා කරපු කාලය සහ එහෙනම් හතර ප්‍රත්‍යවේක්ෂා සතහන පහ භාවනාව સિદ્ધ කරපු කාලය හය නිදාගත්ත කාලය නේද? ඒවා ලියන්න. දිනපොත් තියෙන්නේ ඒකට. හරිද? එතකොට අත්‍යවශ්‍ය දේවල් තව එකයි තියෙන්නේ. ඒ තමයි ධර්ම ශ්‍රවණය. හැබැයි ශ්‍රවණය කරපු කාලය. එතකොට මේවා බෞද්ධයාගේ සටහන් පොතේ තිබිය යුතුයි. ධර්ම ශ්‍රවණය කරපු කාලය. එහෙනම් මෙන්න මේවා නිදාගත්ත කාලය කියලා ඒක අඩු කරගන්න ඕනේ අඩුම ගානේ ඒතර ප්‍රත්‍යේසා සමාජිකයා නිදාගන්න විදිහ කතා කරගන්න ඕනේ කොහොමද ප්‍රත්‍යේසා සමාජිකයා නිදාගන්නේ මේ වෙනකන් සැලකිල්ල දක්වපු නැති මේවට සැලකිල්ල දක්වන්න හරි. බුදුරජාණන් වහන්සේ සැතපුණේ කොයි වෙලාවේද? මධ්‍යාමයේ නේද? එතකොට භාවනා කරන, පාඩම් කරන ඕනම කෙනෙක් නිදියන්නත් ඕන මෙන්න මේ මැද යාමයේ. හරිද? ඉතින් අපි මේක කතා කරලා තියෙනවා ටික කලින් සාමාන්‍ය කීයක් ඕනද පැය? 6ක්. 6ක් ඕනම කියනවනම් 6ක් වැඩි. ඕනම කියනන හයක් දාමුකෝ. එහෙනම් මධ්‍ය යාමයේ මැදි වෙන්නයි මේ හය තියෙන්න ඕනේ. හරි. මධ්‍ය යාමයේ මැදි වෙන්න මේ හය හදාගන්නේ කොහොමද? පැය 6යි නම් මැද 12 තියලා මේ පැත්තට 3යි මේ පැත්තට 3යි. ආ බලන්න එතකොට 9ට නිදියන්න ඕනේ 3 නැගිටින්න ඕනේ. අඩු කරනවා නම් ඕකෙන් පැය 5කට අඩු කරනවා නම් 9 මාර දෙකමාර. පහමාරක් නම් 9යි කාල 2යි 45. කෙනෙක්ගේ අර මහා ජාමේ නැගිටින්නේ මොකද මේ කියලා. නේද? ජාමේ නැගිටින්නේ වෙන මොකවත් නෙවෙයි කලින් බුදිය හින්දා. හරිද? ජාමේ ඇහැරලා ඉන්නකොට කවුරුත් මොකුත් කියන්නේ නැහැ. අපේ පින්නත් මේ කට්ටිය ඇහැරලා ඉන්නේ කාම ලෝකේ ක්‍රියාත්මක වෙන වෙලාවේ. රූපවාහිනී බලනවා එක විකාරයයි මේකේ නාඩගම් 18ම නටන වෙලාවේ තමයි අපි මේ හැරලා ඉන්නේ. හරිද? අපිට පුළුවන් වෙන්න ඕනේ මේවා මං කියන්නේ මේකම කරන්න උත්සාහයක් ගන්න Tamanට තියෙන හැකියාවන් වලින් නිවසේ වැඩ කටයුතු ඔක්කොම කලින් සකස් කරලා තියලා අවශ්‍ය නම් අම්මා කෙනෙකුට නම් වෙනදට වඩා හොඳට කැම ටික තියලා වහලා පිඟානුත් එතන තියලා අත හොදන කෝප්පක් තියන්න ඒත් කමන්නේ. ඒක Tamanට ලාභයක්. හිතන්න එපා මම පල්ලෙහාට වැටුණා කියලා කාපු පිඟාන හොදන්න බෑ නෑ ඒකත් ඔහොම තියලා බුදිය ගන්න කියන්නේ වහලා හැබැයි හරි පාන්දර නැගිටලා වැඩ ටික ඉතිරි වැඩ ටික ඉක්මනට ඉවර කරලා දාන්න ඔය වැඩ ඔක්කොම ඉවර කරනකන් ඉඳලා කුස්සියස් කරන්න හිටියොත් නිදියන් වෙන්නේ කීයද නේද එහෙනම් මේක හරියන්නේ නෑ ඒකද මම අලුත් වැඩ පිළිවෙලක් ආරම්භ කරලා තියෙන්නේ මම ඉක්මනට ඉස්සෙල්ලාම කියයි මට නිින්ද යන්නේ නෑනේ හාමුදුරනේ ඔය වෙලාවට කියලා ඔන්න සතියක් තියෙනවා වැඩේ පුරුදු වෙන්න හරිද? අපි 11ට නම් නිදි යන්නේ නැහැ. නැගිටින්න 3ට අමාරුවෙන් හරි. නැගිටලා දැන් දැන් අද අද රෑ 11ට නිදිලා හෙට පාන්දර 3 නැගිට්ටා. නැගිට්ටාට පස්සේ මොකද කරන්නේ? දැන් කොහොම හරි හැරලා හිටියා. දැන් දවල් නිදිමත එනවා. නිදියන්නේම නැහැ. මොනවා කරත් නිදියන්නේ නැහැ. කැරකි කැරකි හරි ඉන්න වැඩක් කරගන්නත් බැරි ගියේ දවසේ. ඒත් කමන්නේ ඉන්න. ඔන්න මොකද වෙන්නේ? 9 විතර වෙනකොට හොඳට නිදිමත එනවා ආබුදියන්ද අන්න හදාගත්ත හැකි නේද ඉක්මනට වෙනස හදාගත්ත හැකි එහෙනම් දැන් මම වෙනස් වුණා දැන් මම පාන්දර නැගිටින කෙනෙක් බවට පත් වුණා උදෑසන නැගිටලා වැඩක් පටන් ගත්තාම බාධා නැහැ මොකද කාම භෝගියෝ ඔක්කොම ටික අපිට බාධා කරන්න දෙන්නේ නැහැ ඒකත් තොයි කොහෙවත් රේඩියෝ දාන්නෙත් නැහැ හරිද කාගෙන්වත් කරදරයක් නැහැ එහෙනම් ඒකත් තියෙන නිදි ඒකින්ද භාවනා කරගන්න වෙලාවකුත් තියෙනවා වැඩක් කරගන්න වෙලාවකුත් තියෙනවා ප්‍රයෝජන වැඩක් කරගන්න වෙලාවකුත් තියෙනවා නිෂ්කලංකයි අනිත් එක බලන්න ජීවිතයට කොච්චර පහසුවක් වෙනවද කියලා ලොකු වෙනසක් වෙනවා පුදුම ප්‍රබෝධමත් ගතියක් තියෙනවා උදේ පාන්දර අන් අය නැගිටින්න ඉස්සෙල්ලා නැගිට ගන්න කෙනාට. ඒකද ප්‍රත්‍යක්ෂ සමාජිකය පාන්දර නැගිටින කෙනෙක්. කැමතිද? නේද? නිදියන කාලයේ පැය 6 ඉක්මවා යන්නේ නැත. දවස ගානේ පිරික්සලා බලන්න හුඟක් දවසකට අපි හතක් නිදියලා හ්ම් අටක් නිදියලා අටක් නිදියවොත් ජීවිතේ තුනෙන් එකක් බුදියලා අපරාධයක් අවුරුදු 60ක් ඉන්නවනම් 20ක් බුදි නේද හරි එහෙනම් අංක 1 අරමුණ මෙනෙහි කිරීම 2 සිහියෙන් බුදුන් වැඳීම 3 කර්ණිමෙත් සූත්‍රය සජ්ජායනා කිරීම හතර ප්‍රත්‍යවේක්ෂා සටහන පහ භාවනා කළ කාලය ලිවීම අංක පහ යටතේ භාවනා කිරීමේ භාවනා කරපු කාලය හය නිදාගත් කාලය හත ධර්ම ශ්‍රවණය කරපු කාලය හරි ඇති ඇති ඇති කියවට තව එකක් තියෙනවා <laughs> ඒක තමයි හරියම රසවත්ම දේ මේක තමයි රසවත්ම දේ. මේ ටික මේ කරලා බලන්න ජීවිතේ මොනතරම් වෙනස් වෙනවද කියලා ලස්සන වැඩක් තියෙනවා කරන්න. ඒක මේ පොඩි තරගයක් වගේ මේක ළමයින්ට තමයි මම කියලා දීලා තියෙන්නේ. නමුත් ළමයින්ට නෙමෙයි මේක මාත් කරනවා. වැඩිහිටියන්ට හොඳටම ගැලපෙනවා. ජීවිතේ නිකන් හොඳ සැලසුම් සහගත කාර්යක්ෂම වෙනවා. ඒකින්ද මේක කරන්න කියලා කියන්නේ. කොච්චර වාර ගානක් මේක කරාද කියලා අන්තිමට අරකේ අංක 8 යටතේ දාලා දාමු. හරිද? පේලි 8ක් තියෙනවා. ඩයරි ඩයරි පේලි 8ක් තියෙනවා. තවත් එකක් තියෙනවා. ඒකත් අන්තිමට කියන්නම්. කරපු හොඳ වැඩ ටිකක් මොන හරි තියෙනවා නම් හොඳ වැඩ කිව්වට මේ මේ වසරේ අපි කරන්න ඕන තව වැඩක් තියෙනවා. ඒවා ඒවා දවස් ගානේ නෙවෙයි දවස් කීපයකට සැරයක් කරනවත් ඇති. පුංචි මේ ගිනුමක් හදාගන්න විදිහක් තියෙනවා. හරිද? ඒක කරන විදිහ මම කියනවා ඊට පෙර මෙන්න මේ වැඩේ. අපේ අපි අදිෂ්ඨාණයෙන් වැඩ කරන්න පුරුදු වෙන්න ඕනේ. හරිද? අදිෂ්ඨාණයෙන් වැඩ කරන්න පුරුදු වෙනවා කියලා කියන්නේ අපේ කාල කළමනාකරණය සඳහා. හරි. බලන්න මේක කරලා මම කියන්නේ බුරුද කියලා. මම ඉස්සෙල්ලාම මම කරපු දෙයක් ඉඳන් මේ කියන්නේ ඔය කල්පනාක දවසක් කිව්වා මම ඉස්සෙල්ලාම හිටපු පන්සල මට මතකයි. හරිද? මේකේ තිබුණා මිදුල් කීපයක් අතු ගහන්න පැය එකහමාරක් විතර යනවා. එකහමාරකට වැඩි කාලයක් යනවා මේ මිදුල් ටික අතු ගන්න උදේම අමදින්න ගියාම. දැන් මට මේක හරි ප්‍රශ්නයක් මගේ කාලේ නාස්ති වෙනවා කියලා මට හිතුණා. ඊට පස්සේ අපි කල්පනා කරා මේක වෙන මොන හරි මෙනෙහි කර කර කරනවද කියලා නෑ ඊට වැඩිය ලොකුම ලාභය ලැබිච්ච ක්‍රමය තමයි අදිස්ථානයක් අරන් බලපුවහම මම මේක පැයෙන් ඉවර කරනවා කියලා අදිස්ථානයක් අරගෙන වැඩේ පටන් ගත්තා පටන් ගත්තම හැම ඉදල් පහරක්ම වේගවත් හරිද අන්තිමට බලනකොට විනාඩි 45න් ඉවරයි වැඩක් කරනකොට නිමා කරන වේලාව හෝ ප්‍රමාණය අදිස්ථාන කරලා පටන් ගන්න ඕනේ හරිද ඒකට අපි කියන්නේ අදිස්ථානයෙන් වැඩ කටයුතු කිරීම කියලා කරලා බලන්න උයන්ඩ පටන් ගන්න හරියට වෙලාව බලලා මේ වෙලාවට ඉවර කරනවා කියලා. හෙඩි හොදන්න පටන් ගන්න හරියට වෙලාව බලලා මේ වෙලාවට ඉවර කරනවා කියලා එහෙම පුරුදු වෙන්න. හරිද? අපි කඩේක යනවා තාත්තෙක් නම් කඩේකට යනවා නම් මම මේ වෙලාවට ගිහලා මේ වෙලාවට එනවා කියලා බලලා පුරුදු වෙන්න. මේ අපි නිකන් කියලා තියෙනවා දැන් අපි මේක දිනපොතට දාගන්නයි යන්නේ. හරිද? එතකොට දිනපොතට මේක දාගන්න අදිස්ථානයේ කටයුතු කරපු වාර ගන්න කියලා හැන්දෑවට මතක් වෙයි ඔක. අද දවසේ මං කීසරයක් මෙහෙම අදිෂ්ඨාන කරලා වැඩ කරාද කියලා. වෙනදාට නාගෙන රෙදි හොදගෙන කටයුතු ටික ඉවර කරගෙන පිරිසිදු වීම කටයුතු ටික කරගන්න පැයක් යනවා නම් ඔන්න බලන්න අදිෂ්ඨාන කරගන්න විනාඩි 45ක් කරලා බලන්න කියනවා වැඩි. හරි. ඒතර අපි හැම වෙලෙම ඉන්නේ යම් කිසි සැලසුමකින්. හිත විසිරෙනව අඩුයි. හැම වෙලෙම ඉන්නේ යම් කිසි අරමුණකට යන්න පුරුදු වෙමින්. හරි. කරලා බලන්න මම මේ කියන හින්දා කොච්චර වෙනසක් වෙනවද කියලා හරිද සැලසුම් කරන්ඩ හරිද සැලසුම් කරලා තියාගන්න හරියටම එදා දවසේ සැලසුම් කරලා තියාගන්න උදේට එහෙම වුණාම දවසේ සැලසුම් කරගන්නවා අපි හැමදාම තමන්ගේ මේක ධෛර්යය යන්න ඕනේ දැනේ පොඩි කොල කැලේ චුට්ටක් තමන්ගේ සැලසුම හෙට දවස මම ගත කරන්නේ මෙන්න මෙහෙම මේ වෙලාවෙ ඉඳන් මේ වෙලාවට මේක කරනවා මේ වෙලාවෙන් මේ වෙලාවට මේක කරනවා මේක කරනවා කියන්නේ ඒ වෙලාවට මේ වැඩ ටික ඉවර කරන්න සූදානම් කරා. ඒකට කියනවා අදිෂ්ඨානයෙන් වැඩ කරනවා කියලා. මේක දවසකට සතියකට මාසයකට කරලා තියාගන්න ඕනේ. හරිද? අදිෂ්ඨානයෙන් කටයුතු කිරීම කියන එක එක මොහොතකටත් තියෙන එක මොහොතකට කියන්නේ එක පැයකට දෙකේ වැඩවලටත් තියෙන්න ඕනේ දවසටත් තියෙන්න ඕනේ මාසෙටත් තියෙන්න ඕනේ ජීවිතේටත් එතකොට එකක් හැදේ. ඒකෙන්ද අපි හැම වෙලෙම ওই අදිෂ්ඨානයෙන් කටයුතු කිරීම කියන එකේදී සැලසුම් කරන්ඩ හෙට දවස. හරිද? මම මෙන්න මේ ටික හෙට දවසටද කරනවා. හරි. ඕන වෙලාවල් එක්කම චූටි කොල කෑල්ල ගහගෙන කොල කෑල්ල ලියා ගන්න. ලියලා තියාගෙන ඒක බල බල ඒක බල බල අද ඒ අදිෂ්ඨානේ ගත් අදිෂ්ඨානේ එදා දවසේ ඉවර කරන්න බලන්න. හරි මම මෙන්න මේ වැඩේ කරනවා මම උයලා ඉවර වෙනවා මෙන්න මේ වෙලාවට කියලා බලලා අදිෂ්ඨානේ ඉවර කරන්න බලන්න. මේ සතිය මම මේ වැට්ටික ඉවර කරනවා කියලා අදිෂ්ඨානයක් අරගන්න. ඒ හැම එකටම මේ හැම එකක්ම එදා දවසේ ඒ වගේ කීපයක් අදිෂ්ඨාන කරලා තියෙන්න ඕනේ. ඒකට ඒකට ලියනවා නම් අටවෙනි රූලේ අදිෂ්ඨානේ කටයුතු කිරීම කියලා. අන්තිමට තියෙන්න ඕන දිග කොටුවක් දිග රූල් කීපයක් ඉතුරු කරගන්න ඕනේ. ඒ තමයි අපි කරපු පින්කම් හොඳ වැඩ ඒවා ටික ලියන්න ඕනේ. ඊළඟට අපේ නාස්තිය අවම කිරීම පිළිබඳව හෙට දවසේ අපි සාකච්ඡා කරමු. මේ කාරණා ටිකත් එක්ක ආයසරයක් කොහොමද ඒ ඒ අපේ අපේ පොඩි ගිනුමක් ආරම්භ කරන්න ඕනේ. ඒ ගිණුම ආරම්භ කරන්නේ කොහොමද කියලා ඒක බැංකුවකම නොවුනට කමන්නේ හරිද කොහේ හරි තැනක ගිණුමක් ඒ ගිණුම වෙන් කරලා තියාගන්න ඕනේ ඒක තියෙන්නේ ඔය අන්තිම කොටුව පුරවන්න අන්තිම එකේ මම කරපු හොඳ වැඩ පින්කම් වගේ දේවල් චුට්ටක් ධෛර්යය තියලා දාන්න මම අද මෙන්න මේ යහපත් දේ කරා මම අද මෙන්න මේ දේ යහපත් දේ කරා කියලා ඒක ඒක ලියන්න ඒ ඒක ලියන්න ඉඩ ඒක ලියන්නේ අපි ඒ සඳහා වියදම් කරන්න ගිණුමක් හදලා තියාගන්න ඕනේ හරි. ඉතින් ඔන්න ඔය වගේ තව මේවට ඕනෑ තරම් දේවල් එකතු කරගෙන තමන්ගේ දිනපොත ලියන්න ඕනේ බෞද්ධ බෞද්ධයා ලියලා තියෙන දිනපොත. හරි. ඉතින් මේ දිනපොතේ තව ලියන්න පුළුවන් දේවල් වගේක් තියෙනවා. ඉඳ තියෙනවනේ දැන් ඉතින් රූල් 10ට හරි ලකුණු දාන්න තියෙන්නේ. තව ලියන්න පුළුවන් දේවල් වගේක් තියෙනවා දවසේ. ඒ ලියන්න පුළුවන් දේවල් ගැනත් ගිනුම සකස් කරන විදිහ ගැනත් අපි හෙට දවසේ සාකච්ඡා කරමු. හ්ම්. ඒකින්ද ප්‍රත්‍යක්ෂ සමාජිකයා කියන්නේ සංවිධානාත්මක චරිතයක්. හරි. එතකොට අපේ තරුණ දරුවෙකුට පුළුවන් ඔය වගේම අරමුණක් Tamanට ඇති කරගන්න අධ්‍යාපනය සඳහා. ව්‍යාපාරිකයෙකුට පුළුවන් ඔය වගේම අරමුණක් ඇති කරගන්න තමන්ගේ ව්‍යාපාරික ඉලක්ක ළඟා කර ගැනීම සඳහා. තවස ගාන මේ විදිහට අපි තමන් ගැන පිරික්ස පිරික්ස මේ ජීවිතේ ගෙවලා තියෙන්නේ සංවිධානාත්මකව. අයාලේ ගිහිලා නැහැ. හුළඟ යන කොලයක් නෙවෙයි මම. නේද? මම හුළඟ යන කොළයක් නෙවෙයි. වසර 5කින් කරන්න පුළුවන් දේ සාමාන්‍ය මිනිස්සෙකුට ඔය විදිහට වැඩ කරලා බලන්න වසර දෙකකින් ඉවර වෙයි. අනිත් අය පුදුම වෙයි. මෙච්චර කෙටි කාලෙකින් ඔච්චර වැඩ ගොඩක් කරාද කියලා. නේද? මෙච්චර කෙටි කාලෙකින් ඔච්චර වැඩ ගොඩක් කරාද කියලා පුදුම වෙයි. අනිත් අය පුදුම වෙයි. තමන්ගේ බලපහම මේ අනිත් අය කම්මැලිකමට එහෙට මෙහෙට වැටි වැටි ඉන්න වෙලාවේ මෙන්න මේ වයසක අම්මා මෙන්න මේ තරුණ අම්මා මෙන්න මේ වයසක තාත්තා නැත්නම් තරුණ තාත්තා නැත්නම් ළමයා හරි මෙයා පුදුමයිනේ මෙයා හැම වෙලෙම වැඩනේ හරිද මෙයා හැම වෙලෙම කාර්යක්ෂමයි මේ මනුස්සයාට කම්මැලි හිතෙන්නේ නැත්නම් වැඩ කරන්න කියලා Tamanට ලොකු පෞරුෂයක් ඔය හොඳට වැඩ කරන අයට අය දිහා බලාගෙන අනිත් අය බය වෙනවා අපිට කරන්න බැරි වේවා ගම් මෙයා කරනවානේ හරි අනිත් අය වැතිරි වැතිරි නේද බෑ කිය කිය වැටි වැටි ඉන්නකොට මොකද රහස? ඒකට අවශ්‍ය කරන අරමුණ මානසික தත්ත්වය හදන්න ඕනේ. වැඩ කරන්න පුළුවන් වෙන්න අවශ්‍ය කරන මානසිකත්වය හදන්න ඕනේ. ලෙඩක් නැහැ. එතකොට හරිද? හැම නිමේෂයකම කාර්යක්ෂම කෙනෙක්. බැරි බෑ බෑ බෑ බෑ කිය කී ඉන්නේ නැහැ. ඉතින් අපි මේ පිළිබඳව තව දුරටත් හෙට දවසේ සාකච්ඡා කරනවා. අනිද්දා දවසේ අපේ ගෞරවනීය ස්වාමින්වහන්සේ නමක් එක්ක මේ පිළිබඳව තියෙන මූලාශ්‍ර කතා කරනවා. හරිද ඊට පස්සේ අපේ තියෙන ගැටලු සාකච්ඡා කරනවා බ්‍රහස්පතින දවසේ සිකුරාද මේක සමාජගත කරන්නේ කොහොමද කියලා කතා කරනවා ඉතින් ඒවත් එක්ක අපි ලබන අවුරුද්ද කියන්නේ අපේ විශේෂිත අවුරුද්දක් බවට පත් කරගන්න හැම කෙනෙකුටම ශක්තිය ධෛර්යය වීරිය අදිෂ්ඨානය වාසනාව ප්‍රඥාව ලැබේවා කියලා ප්‍රාර්ථනා කරනවා පින්වත්නි අද දවසේ මේ ධර්ම දේශනාවේ දායකත්වය සඳහා මේ පැමිණලා ඉන්න පිරිස මහනුවර සිට පැමිණි සදැහැති පිරිසක් ඉතින් එච්චරයි මට සඳහන් කරලා තියෙන්නේ මේ අයගේ පරම අභිලාෂය අපේ නංගොත්වත් අපේ කිසිවක් සඳහන් කිරීම නෙවෙයි. ඒ වෙලාවෙත් ඔබ වහන්සේ මේ ලක්වැසි ලෝවැසි බොහෝ දෙනෙක්ගේ කන පිනවන්න, සිත පිනවන්න අවශ්‍ය කරන ධර්මයක් දේශනා කරන සේක්වා කියන අදහසෙන් තමයි මේ අත්ව තමන්ගේ කිසිවක්ම කිසිම කිසිම දෙයක් මේ සඳහා ඉදිරිපත් කරන්නේ නැතුව මේ සඳහා දායකත්වය ලැබලා කටයුතු කරන්නේ. ඉතින් නමුත් අපි ගෙදර ඉඳලා මුළු ජීවිතේම සකස් කරගන්න වැඩපිළිවෙලක් ගැන සාකච්ඡා කරගෙන ජීවිතය සකස් කරගන්න අදිෂ්ඨාන කරගන්න අවශ්‍ය ධර්මය බුදුරජාණන් වහන්සේ දේශනා කරපු ධර්මයට අනුව අපේ ජීවිතයට ලැබිච්ච මේ වෙලාවේ අපි ප්‍රාර්ථනා කරමු අපිට මේ ධර්ම ධර්මය නිවසට අරගෙන යන දායකත්වයේ දරපු මේ මැදිරියේ ඉන්න සියලු දෙනාටම උතුම් අවබෝධය සඳහා මේ ධර්ම දානමය පුණ්‍ය කර්මය හේතු වේවා. ඒ ආ වෙනුවෙන් මේ පරිලෝකියාව සිළුම ඥාති මිත්‍රාදීන්ට මේ පින් අනුමෝදන් වේවා. දෙමව්පියන්ට පවා නිවන් දකින්නට මේ පින් හේතු වේවා. හැම දිනාටම උතුම් තෙරුවන් සරණින් සියලු දෙවියන්ගේ රැකවරණින් නිදුක් නිරෝගී චිරජීවනය ලැබලා අවසන් වශයෙන් උතුම් නිවනින් සැනසේවා කියලා අපි ප්‍රාර්ථනා කරමු. ආකාශට්ටා චුම්මට්ටා දේවා නාග මහිද්దికා පුඤ්ඤන්තං අනුමෝදිත්වා චිරං රක්ඛන්තු ශාසනං චිරං රක්ඛන්තු දේශනං චිරං රක්ඛන්තු මං පරන්ති Thank you.